ඇත්තටම මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව සෑම මොහොතකම පින්නතුනි මෙනෙහි කරනවා නම් ඊට වඩා දෙයක් නැහැ. නිවන් දකින්නට ඊටාම සුදුසු ජීවිතයට ගලප ගන්නට වටිනාම දෙසුමක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වුණා පින්නතුල දාන්නවා. උන්වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ මේක දැක්කා. බොහෝම ගිලංග වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළානේ භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හොඳටම අසනීපයි. උන්වහන්සේව බලන් ඔබ වහන්සේ වැඩම කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනන්තමාහිමයන් වහන්සේට දස සංඥාවන් උගන්වනවා. ආනන්ද මේ දස සංඥාවන් ඉගෙනගෙන මේවා ගිරිමානන්දට හුරු කරන්නේ පුරුදු කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් අනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතින් මේ දස සංඥාවන් ඉගෙන ගත්තා. පින්නතුල්ලා දන්නවා ඒ සංඥා 10 අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, අහාන සංඥා විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති. පින්නතුනි මෙතන සංඥාවන් 10ක් සඳහන් වෙනවා. අනන්ත මාහිමියන් වහන්සේ මේ සංඥා 10 ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඉගෙනුවා. පින්නතුනේ මේ 10 ඉගෙනගෙන මේක මෙනෙහි කරනකොට නිවැරදි හඳුනා ගැනීමට එනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සුවපත් වුණා. සුවපත් වුණා විතරක් නෙවෙයි සාංශාරික වශයෙන් උන්වහන්සේ සුවපත් වුණා. පින්නතුනේ අපි සාමාන්‍ය අසුතවත් පුතඥයාගේ ස්වභාවය තමයි ධර්මය නුවණින් මෙනෙහි නොකරන කෙනාගේ ස්වභාවය තමයි නිතරම ඉන්නේ වැරදි සංඥාවෙන්. මේ සංඥාව කියන එක අපි ඩිංගක් තේරුම් ගන්නට ඕන. සංඥා කියලා කියන්නේ කොටින්ම කිව්වොත් චෛතසිකයක්. චෛතසිකයක් කියලා කියන්නේ සිතුවිල්ල. වෙනතුනේ සෑම සිතකම යෙදෙන චෛතසික හතක් තියෙනවා. ඒ හතට අපි කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික. ඒ චිතුවිලි කුසල් සිතෙත් දෙනවා අකුසල් සිතෙත් දෙනවා සාමාන්‍ය මිනිස්සෙකුගේ හිතෙත් දෙනවා බුදුරජාණන් වහන්සේගේ හිතෙත් දෙනවා ඕනම කෙනෙකුගේ සිතෙහි යෙදෙන චෛතසික හත තමයි සම්පතිත්ත සාධාරණ කියලා කියන්නේ. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය කියන මනසකාර කියන මෙන්න මේ හත. එතකොට බලන්න මේ සංඥාව කියන එක සෑම සිතකම එදෙනවා. ඊළඟට දැන් බලන්න පංච උපාදානස්කන්ධයේදී තුන්වෙනි උපාදානස්කන්ධය මොකද්ද? සංඥා ස්කන්ධය. ඊළඟට දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන සංඥා බලකාය කියලා කියනවා නේද? එතකොට මොකද්ද මේ සංඥාව කියලා කියන්නේ? සංඥාව කියලා කියන්නේ සංජානාපීතිකෝ වික්කවේ තස්මා සංඥාති උච්චති. සංඥාව සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එක. මොනවද අපි හඳුනාගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා. දැන් දැක්කට බෑ හඳුන ගන්නත් බෑ නේද? උසය නම් උසයි කියලා හඳුන ගන්නවා, මෙටි නම් මෙටි කියලා හඳුන ගන්නවා, සුදුයි නම් සුදුයි කියලා හඳුන ගන්නවා. කළුයි නම් කළුයි කියලා හඳුන ගන්නවා. මේ විදිහට පින්නතුනේ සෑම දෙයක්ම හඳුනගන්නේ මෙන්න මේ සංඥා චෛතසිකයෙන්. හැබැයි අසුතවත් පුතඥයාගේ ස්වභාවය තමයි නිවැරදි ආකාරයෙන්ම හඳුනගන්නේ නැහැ. හඳුනගන්නේ වැරදියටමයි ඉතින්. දැන් බලන්න අපි මේ ලෝකයේ සියලුම දේවල් අනිත්‍යයි නේද? කාට හරි කියන්න පුළුවන් ද නෑ මෙන්න මේක නිට්ටයයි කියලා. නිවන නම් ඉතින් නිට්ටයයි. අනිත් හැම දෙයක්ම පින්නතුනේ අනිත්‍ය නැද්ද? අනිත්‍යයි. නිවන කියන එකක් මේ නිවන නිත්‍යයි කියන්නේ නිවන් දැක්කොත් ඉතින් ආයෙ උපදින්නේ නැහැ. එතකොට බලන්න අවිඥානික සවිඥානික සෑම දෙයක්ම ස්ථිරයි අනිත්‍යයි. නමුත් අපි ඉන්නේ මොන සංඥාවෙන්ද? නිත්‍ය සංඥාවෙන්. ඇල් බැඳගෙන බනහන අනිත්‍යයි අනිත්‍යයි කියලා නේද? හැබැයි ඇතුලෙන් කියනවා නෑ නිකම් පොඩි නිත්‍යයක් දැනෙනවා. හැම දෙයකම නිත්‍යයක් දැනෙනවා. ඊළඟට බලන්න පින්නතුනේ මේ ලෝකේ හැම දෙයක්ම දුකයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ තියෙන ඇත්තටම දුකේ. දැන් ඇත්තටම දැන් මේ මහා සැප තියෙන දැන් දිව්‍ය ලෝක ගත්තාම මේ මනුලව කියන එකේ සැප නෑ ඇත්තටම. මෙහි තියෙන අබෑටේක විතර සැපයක් තියෙනවා මහ මෙරක් වගේ දුක් ගොඩක් තියෙනවා. දැන් දිව්‍ය ලෝකේ නම් දැන් මාළිගයක් හිතනකොට ඔන්න මාළිගයක් පහළ වෙනවා. මෙහෙම පහළ වෙනවාද? මෙහි තියෙන අය අරගෙන ඉඩම් අරගෙන නේද? හ්ම්. ක්‍රම යුද්ධයක්. එතකොට මෙහි සැප නෑ ඇත්තට. සැප විඳිනවා නම් පංචකාමයේ විඳින්න තියෙන හොඳම තැන තමයි දිව්‍ය ලෝකේ. නමුත් දැන් අපි මේකනේ ලබලා තියෙන්නේ අපි හිතනවා නැවත මනෝලෝම උපදින්න ඕන කියලා. හැබැයි ඉතින් මනෝලෝම උපදින එක හොඳයි ප්‍රතිපත්ති පුරන්න. නමුත් පින්නතුනේ බොහෝ දෙනා හිතාගෙන ඉන්න සැපයක් මේකේ නැහැ. ඉතින් එහෙමනම් මේ ලෝකයේම පිහිටලා තියෙන දුකේ දුක් ගොඩක් සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා කියන මේ දේශනාවෙමුත් මේක පැහැදිලි වෙනවා නමුත් අපි ඉන්නේ සුඛ සංඥාව. කොච්චර දුක් වුණත් අපිට නිකන් සුඛයක් තියෙනවා. ඊළඟට බලන්න අපේ මේ ශරීර කූඩුව මැරගෙන මේක පින්නතුනේ තනි කරම ඇවිදින රැසිකිලයක් වගේ නේද? සාමාන්‍ය මෙතන හිසේ ඉඳලා පාදාන්තය දක්වාම ගත්තොත් පුදුම පිළිකුලක් මේකේ තියෙනවා. නමුත් අපි මේකටත් සුබ සංඥාවෙන් සලකනවානේ. එතකොට අපිට වැරදිලා නැද්ද? වැරදිලා තියෙනවා. අන්න අසුබ සංඥා. එතකොට අපි ඉන්නේ සුබ සංඥාවේ. ඒක සංඥා විපල්ලාසයක්. ඊළඟට පින්නතුනේ අපි නිතරම ඉන්නේ ආත්ම සංඥාවේ. ආත්ම සංඥාව කොහොමවත් අපට එන්න බෑ. මම මගේ කියලා වසඟේ පවත්වන්න බෑ කිසි දෙයක්. මේ පින්නතුලට පුළුවන් ද මම මගේ දරුවෝ මගේ ශරීරය මගේ gedara කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. බෑ. මේක කොහොමවත් පවත්වන්න බෑ. නමුත් අපිට ඇතුලෙන් දෙනවා නිකම් මේ මට පුළුවන් කියලා වගේ එකක්. නමුත් එහෙම කරන්න බෑ මේක වසඟේ පවත්වන්න බෑ. එහෙනම් මේක අනාත්මයි. එහෙනම් මෙතනින් පින්නතුලට තේරෙනවා සෑම කෙනෙක් මෙන්න සංඥා විපල්ලාසෙයි. ඉතින් එදා පැවිදි වුණත් අපි සාමාන්‍යයෙන් ගත්තාම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට බහුල වශයෙන් ඉතින් ඔය සංඥා විපල්ලාස වැඩ කරන්න ඇති. ඒ සංඥාවන් අමතක කරලා නිවරදීව හඳුනා ගන්න තමයි සංඥා 10ක් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඉගැන්වුවේ. ඒවත් අපේ සත්‍ය ප්‍රමාණයෙන් ටික ටික ටික ටික අපි මේවා ගලප ගන්න ඕන. දැන් පින්නතුනේ මේ කාලයේ හැටියට මට සංඥා 10ම කියලා දෙන්න බෑ. සංඥා 10ම කියලා දෙන්න ගියොත් අපට හරියට එකක්වත් ඉගෙන ගන්න බැරි වෙනවා. ඒ නිසා මම සංඥා පහක් මුලින් තියෙන සංඥා පහ පින්නතුලට කියලා දෙන්නම්. ඉතුරු දේවල් ඇත්තටම ටිකක් ගැඹුරට ගියාම අවශ්‍ය කරන සංඥා. එහෙමනම් දැන් බලන්න පළවෙනි සංඥාව තමයි අනිත්‍ය සංඥා. ඒක අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? නිට්ටය නෑ කියන එක. එතකොට මේ අනිත්‍ය මෙනෙහි කිරීමේ ප්‍රයෝජනය මොකක්ද? දැන් අපි ස්වාමීන් වහන්සේලා නිතරම කියනවානේ අනේ අනිත්‍ය සබ්බේ සංඛාරා අනිත්‍යා අනිත්‍ය අනිත්‍ය නිතරම අනිත්‍ය. ඉතින් අනිත්‍ය මෙනෙහි කිරීමේ ප්‍රයෝජනේ මොකද්ද? සාමාන්‍ය විදිහට ගත්තොත් ප්‍රයෝජනේ තමයි පින්නතුනේ යමක් අනිත්‍යයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අපි එතන ඇලෙන්නේ නැහැ. මොකද ඇල්ල වැඩක් නැහැනේ. දැන් අනිත්‍ය වෙලා යන දෙයකට ඇලෙන්න ඇලෙයිද අපි සාමාන්‍ය. අපි හිතමු දැන් කෙනෙකුට මොකක් හරි බැඳීමක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. එතන ළඟ ඉන්න කෙනෙක් කියනවා දකින්නකොටම ඉතින් බැඳීමක් ඇති වෙනකොටම කියනවා වැඩක් නැහැ. ඔයාට ලොකු පිළිකාවක් තියෙනවා. තව දවස් දෙකයි ඉන්නේ කියලා කිව්වොත් ඒ බැඳීම ඇති වෙනවද? නෑ එයා උපේක්ෂා වෙනවා. ඉතින් වැඩක් නැහැ බැඳිලා. මොකද අනිත්‍යයිනේ. ඊළඟට පින්නතොනි අනිත්‍ය හොඳට ප්‍රත්‍යක්ෂ වුණොත් ගැටෙන්නේ නැහැ. දැන් මේ නිකාම් මේ තව ටිකකින් විනාශ වෙලා යන දෙකට මොකටද ගැටෙන්නේ? එතකොට බලන්න අපිට තියෙන ප්‍රබලම ප්‍රශ්න දෙකක් නෙමෙයි ඇලීමයි ගැටීමයි. බලන්න අනිත්‍ය සංඥාව වඩනකොට අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඊළඟට මුලින්ම මතක් කරන්නට ඕන මේ හැමෝම කැමති පින්කම් එහෙම කරගන්න. කුසල් කරගන්න හරි කැමතිනේ. අපේ අම්මලා හිම කොච්චර කැමතිද කටන පින්කම් කරන්නේ නේද? ඉතින් මම මේ කියන්නේ කටනේ හොඳ නැහැ කියන එක නෙමෙයි ලොකු ආනිසංසයක් තියෙනවා. හැබැයි මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම කුසලය මොකද්ද? මොකද්ද ලොකුම කුසලය? කටන පින්කමද? නෑ. බුදුරජාණන් වහන්සේ කවස්ථාවක දේශනා කරනවා විශාල ගොඩාක් දේවල් වල ආනිසංස වාර පැහැදිලි කරනවා. දැන් මම ඔක්කොම කියන්නේ ටිකක් කියන්නම්කෝ. උන්වහන්සේ වදාරනවා සෝහාන් කෙනෙකුට දෙන දාණයට වඩා සකදාගාමි කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි. ඔය විදිහට සකදාගාමි කෙනෙකුට වඩා අනාගාමි කෙනෙකුට අනාගාමි කෙනෙකුට වඩා රහතන් වහන්සේ නමකට. රහතන් වහන්සේ නමකට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට. පසේ බුදුරජාණන් වහන්සේ නමකට වඩා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. බුදුරජාණන් වහන්සේට දෙන දාණයට වඩා මහා සංඝයා උදෙසා සංඝ සතු කරලා දෙන දාණය මහත්ඵලයි. සංඝයාට දෙන දාණයටත් වඩා කුටි සේනාසනයක්. මහානදම් පුරණ භික්ෂුවකට කුටියක් හදලා පූජා කරන ඊටත් වඩා මහත්ඵලයි. කුටියක් හදලා පූජා කරනවටත් වඩා හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යාම ඊට වඩා මහත්ඵලයි. දැන් බලන්න මේවට හිත යොදනවා නම් කොහොමද නේද? ඒකයි මම ওই මගේ හැම වෙලේම කියන දෙයක් හිත යොදනවා නම් සිහිය තියනවා නම් කුසල් මවන්න පුළුවන්. මේ කුසලයේ කියලා කියන්නේ සිත් තුළ පහළ වෙන චේතනාවක්. ඒක මේ කාටවත් තේින්නේ නැහැ. එහෙමනම් පින්නතොනේ දැන් බලන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙනවටත් වඩා හදවතින්ම තෙරුවන් සරණ යාම මහත්ඵලයි. ඊළඟට තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. සිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රිය වඩනව නම් ඒක මහත්ඵලයි. මෛත්‍රිය වඩනවටත් වඩා එක තප්පරයක් එක දශමයක් අසුරසනක් ගහන මොහොතේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන විශාල පින්කම. එතකොට බලන්න අපේ දෛනික ජීවිතයේදී අපි මේකට අවස්ථාව දෙනවද? අපි ලොකු පින්කම් කරාට දඟලනවා. මේ ළඟම තියෙන පින්කම කරගන්න. එහෙමනම් මේ බුද්ධ වචනේ මම කියන්නේ මගේ අදහස නෙවෙයි. එහෙමනම් පින්නතුල මේක හොඳට හිතට ගන්න ඕන. කුසල් කරගන්නවා නම් හොඳම කුසලයේ තමයි Taman ළඟ තියෙන ওই ශරීර කූඩුව. ওই පංච පාදානස්කන්ධයේ දිහා බලන ඕකේ ස්වභාවය තේරුම් ගන්න එක. මොකද මේ තථාගත ධර්මයේ කියලා කියන්නේ කය හදන වැඩපිළිවෙලක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම පින්නතුනේ හිත හදන වැඩපිළිවෙලක්. එතකොට එහෙමනම් මේ අනිත්‍ය සංඥාවෙහි තරම ආනිසංස මීට වඩා පින්නතුරට කියන්න දෙයක් නැහැ. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව වඩනකොට අපිට එකපාරම මේ ශරීර කෝඩුවට ටිකක් එන්න අමාරුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම මේ බාහිර පැත්ත පෙන්වන්නේ. සත්ත සූර්යග්ගමන සූත්‍රයේ මේ ලෝකයේ තියෙන මේ අවිඥානික සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ඉස්සෙල්ලා පෙන්නනවා. දැන් බලන්න පින්නතුනේ දැන් මේ ලෝකේ ගත්තාම දැන් අපිට තියෙන සෑම හිත නැති වස්තුවක්ම අනිත්‍යයිනේ. ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් නේද? වස්තු පිටි වන්ති අනිත්‍යයි. දැන් අපේ මේ ගේ අපි මේක සදාකාලිකයි කල්පත්තායි කියලා හිතන්න පුළුවන්ද? දැන් බලන්න මේ අනුරාධපුර රාජධානියට ආපුවාම අර නත්තාවශේෂ දකින්නකොට ඒවා කොහොම සත්‍ය සම්පන්නව තියෙන්නේ නැද්ද? ඒවත් දැන් අනිත්‍ය වෙලා. එතකොට බලන්න ඒ විතරක් නෙමෙයි ගංගා ඇලදොල මේ මහා පොළොව මහා සාගරය මහා මෙර පර්වතය වැනි විශාල වස්තු කවදා හරි කපුරු පිච්චුවා වගේ සුන්නත් දූන් වෙලා යනවා. එතකොට අවිඥානික සංස්කාර පැත්තෙන් හිතන්න දෙයක් නැහැ සියල්ලම අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ දැන් සවිඥානික කියලා කියන්නේ මේ පණ ඇති. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ඊළඟට අපායේ නිරසත්තුම් ඒවත් ඉතින් අනිත්‍යයිනේ. දැන් බලන්න වැඩිම ආංශ තියෙන සත්‍යය කවුද? ලෝකෙ ගත්තොත් මම මේ කියන්නේ අපිට පේන දැන් මෙහි කෙනෙක් ඉන්නව තිබ්බක් යයි නේද? ඒවා මොන ආයුෂද? සාමාන්‍යයෙන් මං ඇහුවේ මේ ලෝකේ සත්වයන්ගේ වැඩිම ආයුෂ තියෙන කාටද? වැඩිම ආයුෂ තියෙන පින්නතුනි නේව සංඥා නා සංඥා කියන බඹතලේ ජීවත් වෙන බ්‍රහ්මයන්ට. කල්ප කීයද? කල්ප 84000. ඒකට අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පිරුවේ සාරාංශකේ කල්ප ලක්ෂයක්. එතකොට මේ බ්‍රහ්මයන්ට ආයුෂ කල්ප 84000. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා මේ අනිත්‍ය ලක්ෂණය දේශනා කරනකොට බ්‍රහ්ම සලිත වෙනවලු. ඇයි මේක සදාකාලිකයි නිට්ටයයි කියලා හිතාගෙන ඒ සමාධිය තුළ ඉන්න අයට මේ අනිත්‍යයි කියලා කෙනෙකුට ඒගොල්ලෝ කම්පණයටපත් වෙනවා. එතකොට බලන්න මේ නේව සංඥා නා සංඥා බඹතලේ හිටපු අයත් පින්නතුනේ අවීචියට වැටෙන්නේ නැද්ද? වැටෙනවා. පින්නතුනේ මේ සාංශාරික ගමනත් එක්කම මේ කියන්නේ මෙතන ඉන්න හැම කෙනෙක්ම ওই බඹතලේ ඉඳලා තියෙනවා. මේ පේන කියනව නෙවෙයි. අනමතග්ග සංයුත්තේ කියවනකොට තේරෙනවා මේ 31 තලෙන් අපි ජීනති තැනක් නැහැ. දැන් බලන්න ඒක ඔක්කොම සඳහන් වන්නේ උපමානේ. දැන් මේ මහ පොළවේ තියෙන සියලුම පස් අර නෙල්ලිගෙඩි තරම් ගුලි කරනවා. මේ මහ පොළවේ තියෙන පස්. ගුලි කරලා මහ කන්දක් ගහනවා. ඉතින් ගුලි කොහොම තියෙයිද? එක ගුලියක් කරන් මේ මගේ තාත්තා කියලා දානවා. තව ගුලියක් කරන් ඒ තාත්තගේ තාත්තා 100ක්. ඔය විදිහට මේ පස් ගුණ ටික ඉවර වෙනකන් දැම්මත් පිය පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියලා. ඊළඟට පින්නතුන මේ ලෝකයේ තියෙන සියලුම තුරු ලතා ගස් කොළක් කපනවා. දැන් අපි හිතමු දැන් මේ පන්සල් භූමිය කොච්චර ගස් කොළන් තියෙනවද? මේ ඔක්කොම කපන අඟලේ අඟලේ කෑලි වලට කපනවා. එතකොට මේ අනුරාධපුරේ මේ ඊළඟට මේ උතුරු මැද පළාතේ ඊළඟට මේ ලංකාවේ කොච්චර ගස් කොළන් තියෙනවද? දැන් සිංහරාජ වනාන්තරයම නේද? ලෝකේ මේ ගස් ඔක්කොම කපන අඟලි අඟලි කෑලි වලට කැපුවොත් කොහොමද ඒක? එක කෑල්ලක් අරගෙන මේ මගේ අම්මා කියලා දානවා. මේ අම්මගේ අම්මා කියලා දානවා. අර කෑලි කොට ඉවර වෙනවා කියනවා මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට හිතන්න එපා මේ අපි අලුතෙන්ම ඉපදිලා අලුතෙන්ම කතාද බැඳලා අලුතෙන්ම ළමයි හදලා අලුතෙන්ම ගෙවල් හදාගෙන ඉන්නව නෙවෙයි. සංසාරේ දිගින් දිගට කරගෙන ආපු එක අවස්ථාවක් විතරයි මේ. පින්නතුනේ මේවා අපි හොඳට හිතට ගන්න ඕනේ මේ මේකේ ආරම්භක කෙලවරක් නෑ. මගේ ජීවිතේ ගත්තොත් මගේ ජීවිතේ අපිට හිතෙන්නේ මොකක් හරි ආරම්භයක් තියෙන්න ඕනේ. නමුත් මගේ ජීවිතේ ආරම්භයක් නැහැ. ඒක හොයන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දා මහබෝසතාණන් වහන්සේ ආනාපානසති කර්මස්ථානයේ මුල් කරගෙන බෝධි මූලයේදී චතුත්ථ ධානය දක්වා හිත වැඩුවා. ප්‍රථම යාමේදී උන්වහන්සේට පහළ වුණා පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ කියලා කියන්නේ පෙර නිවාස කියන්නේ වාසස්ථාන. අනුස්සති කියන්නේ සිහි කරනවා. ඒතර පෙර වාසස්ථාන සිහි කිරීමෙන් නුවණ. උන්වහන්සේ සංවත්ත විවත්ත කල්ප දක්වා මෙනෙහි කළ උපදින එක ඉවරයක් නෑ. පේනවා පේනවා ඉවරයක් නෑ. උන්වහන්සේ ඒක බලන්න කියන අය නේද? මොකද ඒක බැලුවා නම් එහෙම ඉතින් ඒ ජීවිතේ ඒක බල බල ඉඳ වෙන්නේ. ඒතර මේක කෙලවරක් නෑ. දැන් බලන්න ඉස්සර පුංචි කාලේ අපිත් ඔය ගාථා හැම පාඩම් කරනකොට සමහර දේවල් ඉතින් අපි හිතනවා මේක බොරු වෙන්න ඇති. දැන් අර තියෙනවනේ ජෝසාගරේ ජල දිකං රුධිරං අදාසී කියන ගාථා. ඔය පොඩි කාලේ පාඩම් කරනවා. ඒක කියන්නේ මේ සතර මහා සාගරේ පරදවල ලේ දන් දුන්නා. එක සත්වයේ තමන්ගේ මව මව වෙනුවෙන් මේ සංසාරේ හඬපු කඳුළු මහා සාගරයට වැඩි කියනවා. ඉතින් ඉස්සර මට හිතෙනවා මේ දින්දක උපමා කරා නම් ටිකක් හිතන්න පුළුවන්. ඇලකටවත් නැත්නම් කඟකටවත් මේක මහා සාගරයට උපමා කරපුවාම ටිකක් හිතෙනවා මේක වෙන්න බෑ වගේ. මොකද එක ජීවිතයක අපි පොල් කට්ටක තරමවත් අඬනවද? එතකොට සසර කොච්චර දිගයිද කියලා හිතන්නකෝ. පින්නතුනි ඒ තරම් පොදුම ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම අනිත්‍ය වෙලා තියෙනවා. එහෙමනම් මේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරනකොට ගොඩාක් කෙලෙස් අඩු වෙනවා ඇත්තටම. ඒ නිසා මේ සංඥාව පුරුදු කරනවා නම් කෙනෙක් ඊට වඩා දෙයක් නැහැ. දැන් බලන්න ඕනම භාවනාවක තියෙනවා ඒක ප්‍රධාන ඒක වැඩියෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලයක්. අසුභේ වැඩුවොත් රාගය නැති වෙනවා. මෛත්‍රී වැඩුවොත් තරහ නැති වෙනවා. ආනාපාන සති වැඩුවොත් හිත තැම්පත් වෙනවා. අනිත්‍ය සංඥා වැඩුවොත් අනිත්‍ය සංඥා වැඩුවොත් ආනිසංස පහක් එකපාරම ලැබෙනවා. ප්‍රධාන වශයෙන්. පළවෙනි ආනිසංසය තමයි කාමරාගය නැති වෙනවා. මේ ඇල්ම කියන එක කාමරාගය මොකද ඉතින් මේක නිත්‍ය නැති දෙයක්නේ. ඔන්න කාමරාගය නැති වෙනවා. දැන් අසුබේ වැඩුවොත් ඕක වෙනවා. හැබැයි පින්නතුනේ අසුභය වැඩුවම සමහරලාට රූප ලෝකයට කැමැත්ත තියෙන්න පුළුවන්. නමුත් අනිත්‍ය සංඥාව වඩනකොට රූපයට තියෙන ආසාව රූප ලෝකයට තියෙන ආසාවක් නැති වෙනවා. ඒක කාම රාගය නැති වෙනවා රූප රාගය නැති වෙනවා. ඊළඟට අරූප රාගේ භව රාගෙත් නැති වෙනවා. ඊළඟට පින්නතුනේ අත්මේ මාන්නේ. ඒක ලේසිනෑ කඩන්න. මේ මම කියන හැඟීම. මේ පංච පාදානස්කන්ධයට බොරු අදහසක් දාගෙන ඉන්නවනේ. අපිට මොන දේ අපේ හැටියත් මම අතහරින්න පුළුවන්ද ලේසියෙන්. මම අතහරින්න බෑ පින්කමක් කරත් මම කරා මම කරා නේද? දැන් බලන්නකෝ දෙන්නෙක් එක කතා කරගෙන ඉන්නකොට දැන් මම සමහර වෙලාවට මේ මිනිස්සුත් එක්ක කතා කරලා අන්තිමට හිතනවා මොනවද ඉතින් මම තමයි එතකොට බලන්න පින්නතුනේ මෙතන තියෙන තනිකර සක්කාය දිට්ඨිය. එතකොට දැන් මේ අස්මි මාන්නය කඩන්නත් පුළුවන් අනිත්‍ය සංඥාව පුරුදු කරන කෙනාට. ඒ විතරක් නෙවෙයි. ඊළඟට විශේෂයෙන්ම අපි ලොකු අඳුරකන ඉන්නේ. ඒකනේ අවිජ්ජා නීවරණානම් කියලා කියන්නේ. දැන් අපේ මේ කෙලෙස් ගැට දාලා තියෙන සංයෝජනවල මහා කට්ට කරවලේ ඉතින් ගැට හොයාගන්න නැතුව කොහොමද ගැට ලියාගන්නේ? කියන්නේ අවිද්‍යාවත් තණ්හාවත් කියලා කියන්නේ අන්න ඒකයි. අවිද්‍යාවෙන් මේක අඳුරු කරනවා. ඊළඟට අඳුරේ ලොකු ගැට ටිකක් දාලා තියෙනවා. ඉතින් ගැටේ හොයාගන්න නම් ඉස්සෙල්ලා අඳුර නැති කරගන්න ඕනේ. එහෙමනම් අනිත්‍ය සංඥා වඩනකොට අවිද්‍යාවක් නැති වෙනවා. බලන්න කොච්චර වටිනවද කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාරනවා අර ගෝවියා සීසානකට අර එක නගුල එක පැත්තක් පොළොවට තද කරලා අල්ල ගන්නවා. අනිත් පැත්ත සම්බන්ධ කරන හරකට ඒ ගවයට. ඉතින් ගවයා දක්කනකොට අර තද කරගෙන ඉන්නකොට පොළොවේ ඇතුළේ තියෙන අර නොයේක වල් පැලෑටි මුලින්ම අනිත් පැත්ත දාලා සොන්නක් දෝරි වෙලා යනවා. ගැලවිලාම යනවනේ අර මඩේ. අන්නේ වගේ තමයි අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් සුණු විසුණු වෙලා යනවා කියනවා. එහෙමනම් පින්නතුනි මේකේ ආනිසංස දැනගෙන දැන් මේ දේශනාවම පින්නතුල පාදක කරගෙන අනේ මම අද ඉඳලා අනිත්‍ය සංඥාව වඩනවා කියලා හිතට ගත්තොත් අන්න ඒක තමයි බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ සංඥාව වඩන්න මේක පුදුම තරම් ආනිසංසයි. එතකොට අනිත්‍ය සංඥාව පිළිබඳව විශේෂයෙන් මතක තියාගන්න පංච උපාදානස්කන්ධයේ මුල් කරගෙනමයි මේක කරන්නේ. දැන් අපේ ලෝකයේ මේක නේද? දැන් අපේ ලෝකේ අපේ ජීවිතය කියලා කියන 아무ත් දෙයක් නෙවෙයි මේක තමයි. දැන් ආයතන 6 ගත්තොත් බලන්න ඔය ආයතන 6න් කිරණ ටිකනේ ඔක්කොම. දැන් මෙතන හැමෝම එක එක තරහ ඉන්නවා. එතකොට බලන්න අපි ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. මේට වඩා දෙයක් මේ ලෝකේ කවුරුත් කරන්නේ මෙතනම තමයි සැප තියෙන්නේ මෙතනම තමයි දුක් තියෙන්නේ. දැන් සැප කියලා සම්මුති වශයෙන් දෙයක් තියෙනවානේ. නැත්තම් මිනිස්සුකට ඇදලා යන්නෙත් නෑනේ නේද? ඒක සැප කියන්නේ මොනවද? සැප කියලා කියන්නේ පින්නතොනේ 아무තු දෙයක් නෙවෙයි. මේ ඇහැට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැපයි. කනට කැමතිම ශබ්ද ඇහෙනවා නම් ඔන්න සැපයි. නාසයට කැමති සුවඳ ලැබෙනවා නම් ඔන්න සැපයි. දිවට කැමති රස ලැබෙනවා නම් සැපයි. කයට කැමති පහත ලැබෙනවා නම් සැපයි. හිතට කැමති කැමති අරමුණුත් වෙනවා නම් ඔන්න සැපයි. උඹට වඩා සැපයක් මේකේ නැහැ. දුක කියලා කියන්නේ එතකොට මොකක්ද? ඔය ආයතනයන්ටම තමන් අකමැති රූප, ඡබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් ඔන්න දුකයි. ඉතින් එහෙමනම් මේ ටික අල්ලගත්තට පස්සේ පින්නතුනේ මේක හරිම ලේසි. මේ ඇල්ලෙන ගැටෙන තැන් ඔක්කොම අල්ලගන්න පුළුවන්. ඒ නිසා මේක හැබැයි මෙහෙම කිව්වට මේක හරියටම අල්ලගන්න නම් සිහිය දිනු කරන්න ඕන. පජානාති කියලා තියෙන සතිපට්ඨාන සූත්‍රය. මේක දැනගන්න ඕන. සිහියමයි දිනු කරන්න ඕන. නිවන් දකින්න වෙන දෙයක් අවශ්‍ය නැහැ. දැන් මේ පින්නතුල දැන් ගොඩාක් අය සිහිය දිනු කරන අය ඔන්න දැන් හොඳට පැයක් විතර ආනාපාන සතිය තුළ ඉන්නවා කියන්නකෝ. හිත කොහේවත් යන්නේ නැහැ. දවස් දෙකක් සතියක් විතර කරලා ඔන්න අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මට පුළුවන් පැය දැන් මොකද්ද කරන්නේ? ඉතින් නිවන් දකින්නකම්ම සිහිය දිනු කරන්න තමයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊට එහා එකක් සතිපට්ඨාන සූත්‍රය කියලා තිනවද? නෑ. ඒ නිසා පින්නතුනේ සිහිය දිනු කරලා මේ අනිත්‍ය සංඥාව හොඳට දකිනවා නම් වහ වහාම අපට ප්‍රතිඵල දකින්න පුළුවන්. එතකොට මේ පංචපාදානස්කන්ධය විශේෂයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳව අමුතුවෙන් දැන් කරුණු කියන්නේ ගියොත් අපිට මේ විස්තර කරන්න කාලයක් නැතුව යනවා. ඒවා පිළිබඳව නිරතුරුවම කතා වෙනවා. මේක ඇති දෙයක් නෑ. රූප කියලා කියන්නේ මෙහෙම හිතන්න මේ පේන ශරීර කූටුව. ඒ රූප. ඊළඟට ඊටු ටික ඔක්කොම නාමස්කන්ධ. ඒ කියන්නේ ඒවත් චෛතසික. වේදනාව කියන්නේ චෛතසිකයක්, සිතුවිල්ල. සංඥාව කියන්නේ සිතුවිල්ල, සංස්කාර කියලා කියන්නේ ඒත් ඊටු සිතුවිලි 50ම සංකාර ඊළඟට විඥානය සිත ඔය ටික තමයි අපේ ලෝකය ඉතින් ඔය ඔක්කොම අනිත්‍යයිනේ පින්නතොනේ නිකමට හිතලා බලන්න දැන් අපි දැන් මම මේ සාමාන්‍ය මේ කියන්නේ මේක ලොකුවට විග්‍රහ කරන්නේ නැතුව අපි ටිකක් තේරුම් ගන්න හිතලා බලන්න රූප රුප්ප කියලා කියන රූප රුප්පනාර්ථේ කියන්නේ කැඩිලා බෙදිලා සුණු විසුණු වෙන දේ තමයි රූපය එතකොට අපේ මේ ශරීර කෝඩුව එහෙමනේ නේද? මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. ඊළඟට මේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම රූප. ඒත් මේවා සුණු සුණු වෙලා යනවා. එන රූපස්කන්ධය අනිත්‍යයි. වේදනා අපි සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා එකක්වත් එච්චිරයිද? මේ මොහොතේ සැප විඳින ඊළඟට දුකක් විඳිනවා. ඒක ඔක්කොම අනිත්‍යයි. දැන් මේ පින්නතල කොච්චර ජීවිතේ සැප විඳලා තියෙනවද? ඒව නැහැ නේද එකක්වත්. කොච්චරනම් දරාගන්න බැරි දුක් වේදනා විඳපු අය මේ ඉන්නේ. ඒවත් දැන් ඉතින් ගියා ඉතින් ගෙවිලා. ඊළඟට මධ්‍යස්ථ වේදනා කෙලවරක් නැහැ. හොඳට මතක තියාගන්න එක සිතක් එක මොහොතක් විතරයි. එතනින් එහාට ඉවරයි. දැන් අපි මේ රූපයක් දැන් දකිනවා කියලා කියන්නේ සිතක් එතන. සද්දයක් අහනවා කියන්නේ සිතක්. එහෙමනම් පින්නතුනේ සිතක් උඩින් තව සිතක් පහළ වෙන්නේ නැහැ. එක සිතයි එක අවස්ථාවක්. දැන් අපි රූපයක් දැක්කා. ඒ රූපේ දැකලා ඉවරුණාට පස්සේ තමයි කණෙන් ශබ්දයක් අහනනම් අහන්න පුළුවන්. හැබැයි අපිට හිතෙනවා ඒක එහෙම කොහොමද වෙන්නේ? දැන් අපි ටීවී බලනකොට ටීවී එකේ තියෙන රූපත් අපිට පේනවා. ඒකේ හැෙන ශබ්දත් අපිට ඒ විලාම ඇහෙනවා. අපි හොඳ බත්ති ගානක් එහෙම රසවත් බත්ති ගානක් අතේ තියාගෙන බත් කකා ටීවී බලනවා නම් දිවටත් ඒක දැනෙනවා. ඇඳගෙන ඉඳගෙන ඉන්න පොටුව හොඳට සෝපහසු නම් ඒකත් පහසක් දැනෙනවා. තව මොනවා හරි බාහිර දේවලුත් හිතන්න පුළුවන්. පින්නතුනේ එහෙම අපට දැනුණට සිතේ වේගය ඒ තරම්ම වේගවත්. දැන් අර ගිනි පන්දම් කරකවන පෙරහැරවල් වලට දෙපැත්තේ විතරනේ පන්දම් දෙක බැඳලා තියෙන්නේ. හැබැයි මේක කරකවනකොට අපිට හිතෙන්නේ මේ ගිනි බෝලයක් කියලා. හැබැයි නැවතුම් පස්සේ තමයි තේරෙන්නේ මේ දෙපැත්තේ විතරයි පන්දම් දෙකක් තියෙන එක. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ සිතේ වේගය නිසා අපිට හිතෙනවා මේ ඔක්කොම එකම වෙලා වෙන්න කියලා. දැන් මම මේ බණ කියනකොට මේ කියන වචනයක් පාසා සිත් ඇති වෙලා නැති වෙලා යනවා. දැන් මේ කියන වචනේ නෙවෙයි ඊළඟ සිත. ඊළඟ සිත වෙනත් දෙයක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පින්නතුන අනිත්‍යයි. දැන් ඔය අපි බලමු දැන් උඩ මළුවේ තියෙන දොළොස් මහේ පහන බලන්න. ඔක හැම වෙලෙම පත් වෙනව නේද? දැන් උන ජනවාරි මාසේ කෙනෙක් උඩ මළුවට ගිහින් බලනවා පහන පත් වෙනවා. පෙබරවාරිත් වෙනවා, මාර්තුත් වෙනවා, අන්තිමට දෙසැම්බර් දක්වා වෙනවා. ඒ අදහසක් ගත්තොත් මේ එකම පහන කියලා. එකම පහනද? නෑනේ. පින්නතුනේ ඒක දැල් වෙනවා කියලා කියන්නේ කියා භාවයට යන්නේ. ඉන්තිරේ තෙල් ටිකයි වැටෙනකන් අරක ඉතින් පත් වෙනවා. එකම දෙයක් නෙවෙයි. දැන් ගඟක් ගලනකොට බලන්න. ඒ ගලන වතුර ටික ආයෙත් තියෙන්නේ නැහැ. එහෙමනම් අන්න ඒ වගේ තමයි මේ සංස්කාරයන්ගේ ස්වභාවය. ඉතින් එහෙමනම් මේ හඳුනා ගැනීමත් එහෙමයි මේ සංස්කාර මේ සිත්වල ස්වභාවයත් එහෙමයි මේ සියල්ලම අනිත්‍යයි කියන සටහන හොඳේ හිතට තියාගන්න. මේක තමයි අනිත්‍ය සංඥාව. ඊළඟට පින්නතුනේ අනත්ත් සංඥා. අනත්ත් සංඥා කියන එක ටිකක් අමාරු වැඩක්. අමාරුයි කියලා කියන්නේ අනිත්‍ය කියන එක නම් දැන් අපිට අපේ පිනට ඔය නිතර නිතර අහන්න හරි ලැබෙනව නේද? මල ගෙදරක ගියත් අනිත්‍යාවස සංඛාරා. ඔය පාරවල් වලවත් කොච්චරවත් දැනනවලදී වය ධම්මා සංඛාරා අනිත්‍යාවස සංඛාරා ඔබ දකින්න හරි ලැබෙනවනේ. සමහරව දැන් බලන්න මම දැකලා තියෙන සමහර මොන හරි ප්‍රශ්නයක් වුණත් අනේ අනිච්චං කියලා හරි කියනවා. ඒකත් හොඳයි. අනිච්චං දුක්ඛං කියලා කියන මිනිස්සු ඉන්නවනේ. හැබැයි පින්නතුනේ මොනවා කිව්වද? දැන් බලන්න තමන් අපි හිතමු තේකම් බොනවා. තේක බොනකොට එකපාරම කෝප්පේ අත ලිස්සලා වැටෙනවා. කෝප්පේ කොඩු වෙනවා. අනේ අනිච්චං කියලා මිනිස්සු කියනවනේ නේද? හැබැයි එහෙම කියන අයට මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කියන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මොන අතහැරියත් මම අතහරින්න බෑ. අර බලු මැක්කා වගේ. දැන් පින්නතුල අහලා තියෙනවද බලු මැක්කා එක ළමෙකුට මොනවා ලියන්න දුන්නත් රචනයක් ලියන්න දුන්නොත් මේ ළමයා බලු මැක්කේ ගාවනමයි. ඉතින් ගුරුවරයා බැලුවා මේක හරි වැඩක්. ඉතින් මේ ළමයාට බලු මැක්කේ කිසිසේත්ම සම්බන්ධ නොවන මාතෘකාවක් දෙන්න ඕන කියලා පොල් ගහගෙන දෙනවා. මේ ළමයා ලියනවා ඉතින් පොල් ගහ තාල වර්ගයටයි. ඉතින් ඔයෙක් විදිහට අපේ ගෙදරත් පොල් ගහක් තියෙනවා. ඉතින් අපේ ගෙදර තියෙන පොල් ගහේ පොල් ගෙඩියක් වැඩිලා අපේ ගෙදර ඉන්න බල්ලා මේ පොල් ගෙඩියත් එක්ක සෙල්ලම් කරලා ඒක හිටපු මැක් එක්ක කියලා මැක්ක ගෑවුවානේ. එතකොට බලන්න පින්නතොනේ මොකද මේ මැක්ක අතහරින්න බෑන් මේ වගේ තමයි අපි මහා ප්‍රාතිහාර පින්කම් කළත් මහානදම් පෙරුවත් එහෙමයි ඉතින් ඇත්තටම. මම කියන එක ගලවන්න ලේසි නෑ. එහෙමනම් මේක ගලවන්න කරන්න තියෙන එකම දේ දැන් බලන්න මම ප්‍රතිපත්ති පිරුවා මම සිල් ගත්තා මම දන් දුන්නා. ඔය ප්‍රතිපත්ති පුරන පැත්තක බලන්න. මමම තමයි. එහෙමනම් මේ සංඥාව ගලවන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි අනිත්‍ය සංඥාවයි. ආයෙකට වෙන දෙයක් නැහැ. අනිත්‍ය සංඥාව වඩනකොට අනත්ත් සංඥාව ගැලවිලා යනවා. එහෙමනම් මේක ටිකක් අමාරු කාර්යයක්. ඉතින් හැබැයි අනිත්‍ය සංඥාව වඩනකොට මම කියන හැඟීම නැති වෙනවා. මේක බෙද බෙදා බලනකොට දැන් මේ ශරීර කෝඩු උනත් බලන්නකො. මේක අපි නොදන්න කමට තමයි මේක මම කියලා අල්ලගෙන ඉන්නේ. නමුත් මේක මමෙක් මෙතන නෑ. ඒක තේරුම් ගන්න නම් අනිත්‍ය සංඥාව වඩන්න ඕන. ඊළඟට පින්නතුනේ අසුබ සංඥා දැන් මේකේ නම අසුබ වුණාට ප්‍රතිඵල හරි සුබයි. නම අසුබයි. නමුත් ප්‍රතිඵල සුබයි. දැන් බලන්න අසුබ සංඥාව වඩන්නේ කොහොමද? ඒක වඩන ක්‍රම දෙකක් තියෙනවා. මොකද දෙවෙනි ක්‍රමය හරි ඉක්මන් ප්‍රතිඵල. හැබැයි ඉක්මන් ප්‍රතිඵල වුණාට හොඳ ගුරුවරයෙක් ඕන දෙවෙනි ක්‍රමේ වඩන්න. මම ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමය කියන්නම්. ඒක මේ පින්න තුලට තමන්ගේ නිවෙස් වල ඉඳගෙන කරන්න පුළුවන් ක්‍රමයක්. ඒක තමයි අපේ මේ ශරීර කූඩුවේ කොටස් බුදුරජාණන් වහන්සේ 32ක් වශයෙන් බෙදලා තියෙනවා. කෙස්ලොම්, නියදත්, සම්මස් ආදි වශයෙන්. එතකොට පින්නතට දැන් ඉතින් කාල වේලාව ඉක්මනින් යනවා. ඒ නිසා බොහොම කෙටියෙන් තමයි අපිට ඊටු ටික කියන්න වෙන්නේ. එතකොට මේ දෙතිස් කුණපය ඇත්තම දැන් කේස් ටික ලොම් නිය ද මේ විදිහට මේකේ තියෙන ඇතුලේ තියෙන ඒවා ගත්තොත් මහා බඩවැල කුඩා බඩවැල වකුගඩු නේද ඊළඟට නහරවැල් අසුචි මූත්‍ර මේවා වෙන් වෙන් කරලා ගත්තාම මේවට ප්‍රියභාවයක් ඇති වෙනවද ඇති වෙන්නේ දැන් බලන්න අපිට ওই උඩින් පේන ටිකට අපි අහුවෙලා ඉන්නේ කේස් ටිකට අහුවෙලා ඉන්නවා හැමත අහුවෙලා ඉන්න දත් ටිකට අනේ මුතු කැට වගේ හරි ලස්සනයි එහෙමනේ අපි අහුවෙන්නේ. නමුත් පින්නතින ඔය හැම එකම ආකාර පහකින් බලන්නකෝ. කෙස් ටික ගත්තොත් දැන් කෙස් වර්ණ වශයෙන් වර්ණ సంతාන ගන්ධේනික ධර්මයේ තියෙන. අපි ගත්තොත් කෙස් වල වර්ණය මොකද්ද? කළු. ඒක කළුම තියෙනවනම් කමන්නේ. ටික කාලයක් යනකොට <laughs> සුදු වෙනවා. සමහරුන්ගේ තඹ වෙනවා, මලකඩ පාට ගහනවා, මඩ පාට වෙනවා නේද? ඉතින් ඒ වර්ණ වශයෙන් මේක පිළිකුල්. වන්න సంతාන. సంతාන කියන්නේ සතහන් වශයෙන්. දැන් ඔක ඔළුවේ තියෙනකන් ඔක ලස්සන වුණාට ඔය ඇත්තම කොහේ හරි ගෙදරකට ගිහිල්ලා පුටුවක වාඩි වෙන්න දෙනකොට කෙස් ගහක් දෙකක් තිබ්බොත් ඉතින් ඉඳ ගන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් සමහර අය මට කියලා තියෙනවා සමහරුන්ට කෑම අප්‍රිය වෙලා තියෙන කෙස් ගහක් නිසා. අන වඩේ එකක් කනකොට සමහර මොන ජීවිතේ වඩේ කන්නේ නැහැ. ඇයි කියලා අහපුවම මම ස්වාමීන් වහන්සේ එක දවසක් වැඩේකක තිබුණ කේස් ගහ. එදා ඉඳලා මට වමන යන්න එනවා බලන්න. ඒතර මේක සටහන් වශයෙන් පිළිකුල්. වන්න సంతාන ගන්ධේහි කෙස් හොඳයිද? ඉතින් මේක හොදන්නේ පින්නතුනි ගන්ධ නිසානේ නේද? සත්‍යයක් දෙකක් මේක හේතුවේ නැත්තම් බලන්න පුළුවන්. දැන් කෙස් ගහ පුච්චලා බලන්නකො කොච්චර ගඳයිද කියලා. ඒතර මේක ගන්ධ වශයෙන්ම පිළිකුල්. පිහිටි තැන් වශයෙන් දැන් මේක පිහිටලා තියෙන්නේ මහා සුපිරිසු තැනකද උඩම තමයි නමුත් එතනත් ලේ මස් හැම ඒ එතනනේ මේක මේ පැලවෙලා තියෙන්නේ එහෙනම් පිහිටි තැන් වශයෙන්මුත් මේක පිළිකුල් එහෙමනම් මෙන්න මේ විදිහට දෙතිස් කුණපේ බලනකොට මේ රාගේ නැති කරන්න පුළුවන් රාගේ නැති කරන්න තියෙන එකම මිත්‍රයා තමයි මෙන්න මේ අසුබය එහෙනම් ඕක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයේ පින්නතුලි කියන්නේ ඇත්තටම කාල වේලාව මදි. මොකද අපට දැනුම් දෙනවා දැන් කාලේ වේලාව ශීඝ්‍රයෙන් ඉවර වෙගෙන යන්නේ. එහෙනම් දෙවෙනි ක්‍රමය තමයි අවිඥානක අසුබය කියලා කියන්නේ අර සතිපට්ඨාන තියෙන උද්දුමාතක විනීලක විපුබ්බක ආදි වශයෙන්. ඒ විදිහට දැන් අපිට අන්තිම වශයෙන් ඔය අට්ටික සංඥාව. ඒක ඉතින් අර ඇටසැකිල්ලක් දිහා බලාගෙන කරන්න ඕන. අපිට පින්තූරයක් ගන්නත් පුළුවන්. අත්ති අත්ති අත්ති කියලා ඒක දිහා බලාගෙන ඒකයි මම කියේකට ගුරුවරයෙක් ඕන. ඒක දිහා බලාගෙන ඊට පස්සේ ඒ සංඥාව ස්ත්‍රේ එකක් වගේ හිතට ආවට පස්සේ ඒ සංඥාව දිහා බලාගෙන ඇත් දෙක පියාගෙන භාවනා කරන්න පුළුවන්. ඊළඟට තින් ප්‍රතිභාගනෙත් වෙනවා මහා ආලෝකයක් එනවා. ඒක ඇති දෙයක් නෑ ආලෝකවල. නමුත් ඒකේ වෙනවා. ඊළඟට ඉතින් ওই පඨම ဒုတိ ය ආදි වශයෙන් ධ්‍යාන උපදවලා ඒ තුලින් අපට හොඳ සිහියක් ඇති කරගෙන අපට සැනසෙල්ල හදාගන්න පුළුවන්. ඒ අසුබ සංඥා. ඊළඟට පින්නතුනේ විරාග ආදීනව සංඥා. ආදීනව සංඥා කියලා කියන්නේ මේක ආදීනව ගොඩක්. දැන් මේ ශරීරය බලන්න කොච්චර ලෙඩද? ඒ නිසා පින්නතුල මේකේ ආදීනව පැත්තම බලන්න අපි පුරුදු වෙලා තියෙන ආස්වාදයේ විතරක් බලන්න. චූටි ආස්වාදය අල්ල ගන්නවා අනිත් ඔක්කොම අමතක කරනවා. ඒකනේ අපිට වෙලා තියෙන්නේ. නමුත් මේකේ ආදීනව පැත්ත ගත්තොත් කෙලවරක් නෑ. ඒක තමයි ආදීනව සංඥා. ඊළඟට පින්නතුනේ අවසාන සංඥාව අද විස්තර කරන පහාන සංඥා. කෙලෙස් ප්‍රහාණය කරන විදි හඳුනා ගන්න ඕන. නාදි වාසීති කියලා කියන්නේ කෙලෙස් වලට එන්න දෙන්නේ නැහැ. අපේ ඇතුළට කොහෙන්ද කෙලෙස් එන්නේ? ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා, සිතින් එනවා. නාදි වාසයති කියලා කියන්නේ එන්න දෙන්නේ නැහැ සිහියෙන් මේක අල්ලගෙන ඉන්නවා. සිහිය දිනු කරනකොට ඇතුළට එන්න බෑනේ. අන්න නාදි වාසයති. හැබැයි එහෙම අල්ලගෙන හිටියට පුංචි ප්‍රමාදයක් ඇති කෙලෙස් වලට ඇතුළට යනවා. එතකොට පින්නතොනේ ඔන්න කෙලෙස් ඇතුළට යනවා. එතකොට පජහති කියලා එකක් තියෙනවා දෙවෙනි ක්‍රමය. ඇතුළට ගිය කෙලෙස් වහාම එළියට දාන්න ඒක මේ වාදනයක තියෙන දෙයක්. අතින් අරන් දානවා කරන්න බෑ. දැන් රාගයක් ඇති වුණොත් අසුබය වඩලා වඩලා වඩලා අනිවාර්යෙන් අසුබයම පුරුදු කරලා රාගය නැති කර ගන්න ඕන. දැන් තරහාවක් ඇතුළට ආවොත් මෙත් වඩලා වඩලා වඩලා තමයි මේ තරහව නැති කර ගන්න ඕන. අන්න පදහති අල්ලගෙන ඉන්න ඔබ මම ආරුවෙන්. බැරි වෙලා හරි කෙලෙස් ඇතුළට ගියොත් අපි ඒක වහාම අයින් කරන්න ඕන පජහති. දැන් සමහර ඕක හිතන්නේ හරි වැඩන්නේ මම ගිහියෙක්නේ. එහෙමත් පුළුවන්ද? දැන් Taman සාධාරණීකරණය කරනවා. එහෙම කරන්න ගියොත් අමාරු වැටෙනවා. කෙලෙස් ඇතුළට ගියොත් වහාම අයින් කරන්න ඕන පජහති. විනෝදේටි කියලා කියන්නේ කෙලෙස් අයින් කරනකොට භාගයට කරන්න යන්න එපා. සමහරව හිතනවා කොච්චර අයින් කරත් ආයෙ එනවනේ බල්ලගේ නගුට වගේ කොච්චරවත් කෙලින් වෙන්නේ නැහැ. බල්ලගේ නගුට කෙලින් කරන්න බෑ නේද? අන්න ඒ වගේ කියලා හිතලා ඔය එන එන කෙලස් ගැන වැඩි ගණන් ගන්න. එහෙම බෑ. ආය කෙලස් ඇති වුණත් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැතිව අයින් කරන්න මොකද පුංචි සෛලයක් තිබ්බත් පිළිකා සෛලයක් පිළිකා වැඩෙනවා. ඒකනේ සැකමකින් පිළිකාව අයින් කරලා කරන්ට් එක පවල්ලන්නේ. අර පොඩ්ඩක් හරි තියෙනවනේ ඒකත් පුච්චලා දානවා. මොකද පොඩ්ඩක් තිබ්බත් මේක නැගලා එනවා. අන්න ඒ වගේ තමයි කෙලෙස්. කෙලෙස් අයින් කරනකොට චොට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. විනෝදේති. භ්‍යාන්ති කරවෝති. ඒක හරි වැදගත්. කෙලෙස් එන එන පාරට පහර දෙන්න ඕන. එතකොට බලන්න දැන් අපි කොච්චර අපිට පොඩ්ඩක් ආවොත් අපි සමහර මිනිස්සු මට ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ මේක බෑ කරන්න. මම ওই බුද්ධ පූජාව තියාගෙන පුරුදු විදිහට ওই බණක් අහගෙන ඉන්නවා. ලොකු භාවනාවකට යන්න බෑ. එහෙම කියනවා මිනිස්සු. ඒ කියන්නේ අර ඒ වීරිය නැහැ, උත්හාන වීරිය නැහැ. එහෙමනම් ව්‍යන්ති කරෝති කියලා කියන්නේ කෙලෙත් එනේන පාරට පහර දෙන්න ඕන. ඕනම දෙයක් බලන්න හොඳට එන එන පාරට ප්‍රතික්ෂේප කරපුවාම මේ කෙල්ල එනවද ඇතුළට? නෑ. දැන් අපි හිතමු හිඟන්නේ හිඟන්නේ කියන අපේ ගෙදරකට. ඌට අපි කන්න බොන්න දෙනවා ඒ මනුස්සයාට. මනුස්සයා බොහොම ඉතින් අපිට සමීපව ඉන්නවා. ඉතින් දැන් හැමදාම දෛනිකව මේ මනුස්සයා එනවා. කෑම වීම දෙනවා, සල්ලිත් දෙනවා, ඇඳුනුත් දෙනවා. දවසක් මේ ගෙදර මනුස්සයා එළියට යනකොට ඉගන්න හොඳටම බීලා වැනි වැනි යනවා. අර ගෙදර මිනිස්සයා කලකිරෙනවා. අපි මූට කණ්ඩක් දීලා, සල්ලිත් දීලා, ඒ වගේම බීලා ගෙදරට ඇවිල්ලා කියන මේ මිනිස්සයාට ආයෙ කණ්ඩ දෙන්න එපා. ඉතින් යාචකයා ගෙදරට එනවා එදා කෑම හම්බෙන්නේ නැහැ. එයා හිතනවා අද මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඊළඟ දවසෙත් එනවා. එදත් නැහැ. දැන් මෙයාට පොඩි ප්‍රශ්නාර්ථයක්. තුන්වෙනි දවසෙත් ඇවිල්ලා බලනවා අනේ එදා හම්බෙන්නේ නැහැ. කවුරුත් මුණ ගැහෙන්නෙත් නැහැ. එයාට තේරෙන මොකක්ම හරි ගැටලුවක් තියෙනවා. ඕන එකක් වෙන්න කියලා හතරවෙනි පාරක් වෙනවා ඒත් නෑ. ඉතින් ගන්නන් දිගින් දිගට මේද? එන්නේ හිගන්න නවතිනවා. අන්න ඒ වගේ තමයි කෙලෙස් වලට කරන්න ඕන. එන එන පාරට ප්‍රතික්ෂේප කරපුවාම පින්නතුනේ ඕක එන්නේ නෑ. අපිට වෙලා තියෙන්නේ අපි එන එන පාරට බාර ගන්නවා. බාර ගන්නකොට පින් කෙලෙස් වැඩි වෙනවා. මෙහෙම කරපුවාම අනභවංගමේති සම්පූර්ණයෙන්ම කෙලෙස් හටගන්නේ නැති ආකාරයටම නැති වෙලා යනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ කියපු සංඥා පහ. අනිත්‍ය සංඥාව, අනාත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව සහ මේ පහාන සංඥා කියන මේ ටික ගලප ගන්නකො. අනිත්‍ය වගේ සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා ඒවා ටිකක් තව ටිකක් ගැඹුරට යනකොට තමයි අපි පුරුදු කරන්න ඕන. ඉතින් එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ සංඥාවන් ජීවිතයට ගලපගෙන Taman බලාපොරොත්තු වෙන පරිදි ඒ අමා මහ නිවන දක්වාම ය아가න්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාත බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ